ජෝනක කාරිස්තුමා ඇතරම හතර ක්‍රමයක් දීලා තියෙනවා මැතිවරණය. ඒ කියන්නේ කේවල ක්‍රමයක් සමානුපාතික ක්‍රමයක් ත්‍රිත්වන ක්‍රමයක් ගැන. එක එක ක්‍රමයක් තියෙනවා වහාම ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒකට එකඟ වෙනවා නම් ඒ කියන්නේ ආසන 160යි. ඒ 160ටම මේ තියෙන ආසන ක්‍රම වෙනස් වෙන්නේ නැහැ. ඒකට සීමා නිර්ණයක් අවශ්‍ය නැහැ. ඒකට මේ තියෙන විදිහටම මේ තියෙන මැතිවරණ ක්‍රමයටම තියෙද හැකි ආසන මට්ටමේ. ඒකට පහක් එක්කව කරන්නට ඕනේ. මොකද බහු ආසන තියෙනවා. ඒකට 165ක් වෙනවා. තව 25ක් ජාතික ලයිස්තුවට දුන්නොත් 190ක් වෙනවා. ඒකට 60ක් තියෙනවා 250ක් පාර්ලිමේන්තුව 250කට වැඩි වෙන විභාගෙන්. ඒක කරොත් එහෙම 60ක් තියෙනවා ආසන සමානුපාතික චන්ද්‍ර ක්‍රමයට. ඒක තමයි පාසුම ක්‍රමය. ඒක නිසා ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකගයි